අද අපි මේ 11 වෙනි පැය නැත්නම් 11 වෙනි ධර්ම දේශනාවටයි ආරම්භය ලබන්නේ. මේ ධර්ම මාත්‍රිකාව ධර්ම ප්‍රභවය සරුවචන් වහන්සේම බ්‍රහ්මජාල එහෙම නැත්නම් අර්ථජාල, දෘෂ්ටිජාල වශයෙන් සඳහන් කරලා තියෙනවා නිරුත්තර සංග්‍රාම විජේ වශයෙන් ආනන්ද මහා ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි සරුවචනාංශේ නම කරලා තියෙනවා. ඒ කියන්නේ අර්ථ වශයෙන්, සෘෂ්ටි වශයෙන්, භ්‍රමජාල වශයෙන් සරුවචනාංශේ දකින්න කොම් පැතිරිච්ච පරියායක් මේකේ තියෙනවා. මේ පැතිරිච්ච පරියාය ආරම්භක නැත්තම් ඒ ධර්මදේශනාවට පසුවෙන් සකස් කිරීම වශයෙන් සරුවචන් වහන්සේගේ වර්ණ භාෂණය, අවර්ණ භාෂණය, ಗುಣ කීම, දොස් කීම කියන දෙක පදනම් කරගෙන තියෙනවා. ඒක ඉක්මවලා ඒකට බොහෝම කෙටි තානත්ම රැඩිකල් වාදී යෝනිසෝ මනසිකාරයට බර පිළිතුරකින් උත්තර දීගෙන සරුවචන් වහන්සේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල හරහා ඒ තමන් වහන්සේට දේශනා කරන්න ඕන වුණ ඒ අර්ථ ජාලයට, බ්‍රහ්ම ජාලයට, දෘෂ්ටි ජාලයට අර පෙළඹෙච්ච සංඝයා වහන්සේලාගේ අවධානය යොමු කරනවා. ඒක ඉස්සරහින් තියාගත්ත අපිත් මේ දේශනා ක්‍රමයේ හැටියටම ඒ ටික ගෙවම් කරලා අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ දෘෂ්ටි වර්ග එහෙම නැත්නම් මේ අර්ථ වර්ග තේරුම් ගන්නට. ඒක 62ක් තියෙන බව වරින් වර මතක් කර ගැනීම හොඳයි. මොකද මේ එකක් එකකට ගියාම ඒ මුළු චිත්‍රය පිළිබඳවම දලසක් අහන අපිට අමතක වෙන නිසා. ඒ 62ක් දෘෂ්ටි වලින් 18ක්ම පුබ්බන්ත කල්පිත. පසුගිය අතීතය හා සම්බන්ධ කල්පිත. නමුත් මේ පුබ්බන්ත කප්ප කියන වචනේ සම්බන්ධ කරන්නේ මෙතෙන්ට පූර්වාන්ත කල්පිත කියන එක ඒව හුඟක් ඒ පසුගිය අතීතය හා සම්බන්ධ කරන පැටලිච්ච පැටලිලි ගොඩක් වැඩි හරියක් වැඩි ප්‍රතිශතයක් 100 ගණනක් භාවනා කරලා සමතයක් ඇති කරගෙන විපස්සනාවෙන් ඒක සම්පූර්ණ නොවීම නිසා ඇතිවෙච්ච විපල්ලාස වගේ. ඒක 18කට සීමා කරනවා සර්වඥාන්සේ මේ එහා වෙන දෙයක් නැහැ. මෙච්චරයි 18යි තියෙන පුළුවන් කියලා. ඊගාවන තියෙන අපරන්ත කල්පිත මතු අනාගතයේ සම්බන්ධයෙන් කල්පිත 48ක් 44ක් දේශනා කරනවා ඒවා වැඩි හරියක්ම භාවනා කරලා ලැබුවා නෙවෙයි තර්ක විමර්ශනා නුවණින් ගත්ත දේවල්. ඒ කියන්නේ ඒ ධර්මචනාවේ ඔය ඉන්දියාවේ පහළ වෙන යුගයේ වෙනකොටත් මිනිස්සෝ මේ දාර්ශනික වශයෙන් කල්පනා කිරීමට විශාල පෙළඹීමක් තිබිලා තියෙනවා. භාවනා කරලා ලබන්නා වූ <clears throat> සමාජයේ ඉඳලා ප්‍රත්‍යක්ෂ දේශනා කරන ගති <clears throat> වැඩි ගතිය ඒ අපරන්ත සමාවෙන්න පුබ්බණ්ඩ කල්පිත සෝකේ පේනවා. අපරන්ත කල්පිතේට එනකොට භාවනා කරලා ධ්‍යාන ලැබලා නීවරණ දුරු කරලා සූල සීල මධ්‍යම සීල මහා සීල වශයෙන් නෙවෙයි විමර්ශනා නෝනේ සහ ධර්ක ඥානේ ගොඩාක් දේවල් වලට පෙළඹලා තියෙනවා. අන්න එවැනි සම්දිස්ථානයක තමයි කරුවචනාංශේ ඒ ඉන්දියාවේ ඒ කාලේ පහළ වුණේ. පහළ වෙලා ඒකට පැවතිච්ච දේවල් ඉතාමත්ම සූර විදියට දක්ෂ විදියට අද මේ භ්‍රමජාල සූත්‍රයේ තැන්පත් වෙලා තියෙන ඔක්කොම එදා තිබුණු වැරදිච්ච තැන්, පැටලිච්ච තැන් විපරීත ස්ථාන. ඉතින් මේ විපරීත ස්ථාන ගැන එකදීම විපරීතයක් වශයෙන් උත් කල්පනා වෙනවා. මොකටද මේ අරුවචන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද වැරදියයි සම්මත කරන ලද දේවල් අපි ඉගෙන ගන්න කියලා. නමුත් මේ ප්‍රතිපදාවේ මහ පුදුම ගතියක් ඒ ප්‍රතිපදාව ප්‍රතිපදාවක් වෙන්නෙම වැරදි රාශියක් දැනට බස් පවතින වැරදි රාශියක් වැරදි වැරදි වශයෙන් වටහා ගැනීමෙන්ම නිවැරද්දට මධ්‍යම ප්‍රතිපදාව සංශ්ලේෂණය කරගත යුතුයි. වැරද්ද මේකයි කියලා නොදැන මධ්‍යම ප්‍රතිපදාවක් අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. වෙන විදිහට කියනවා නම් ඒ ලාභයට තියෙන නිසා දොස්තර මහත්තයෙක්ගේ අනුමැතියක් නැතුව ගන්න පුළුවන් වුණත් සමහර බෙහෙත් જાති උඟ දෙනෙක් කොහෙ පාවිච්චි කරනවා. ලෙඩක් පිළිබඳව හැඟීමකුත් නැහැ. ඒ වගේම කිසි කෙනෙකුගේ අනුමැතියකුත් නැහැ. ලෙඩ නොවීම පිණිස කියලා හිතලා ඒ බෙහෙත් જાති ඇඟේ දාගත්තට වෙන්නේ තවත් ලෙඩක් එන එක විතරයි. එනිසා ඉස්සල්ලාම ඕන කරනවා මේ සරුවත්යන් වහන්සේගේ මේ දුක් නිවාරණ ක්‍රමය දැක ගන්නට තමන් තුල පවතින ආ වූ දුක තමන් තුළ පවතිනා වූ පටලැවිල්ල. තමන් තුළ ඇත්තා වූ සංකීර්ණතාවය. තමන් තුළ ඇත්තා වූ විපරීත භාවය. තේරුම් ගැනීම. ඉතින් මේ තේරුම් ගැනීමට අපට දෙන හොඳම ක්‍රමය තමයි මෙතුආකල් මානවයා දෙපැරලිච්ච තැන් අනාගත තැන් විපරීත අදහස් පහල කර තැන් මගේ දේවල් වශයෙන් සලකලා මා තුලත් මේවා අනිවාර්යයෙන්ම තියෙනවා මොකද මාත් මානවයෙක් මම ඇවිල්ලා තියෙන්නේ අන්නේ ඒ පෙරිච්ච පාර දිගේ ඒ දේවල් අපි කළ යුතු එකම දේ වශයෙන් නෙවෙයි භාවනා ප්‍රතිපදා කරනකොට අනිවාර්යයෙන්ම අත ගන්න වෙනවා. අත ගෑවේ නැත්නම් අපි හිතනවා ඔය බුදුහාමුදුරන්ගේ මේ ධෛර්යානික සීතත් ධර්මය අහනකොට ඔක්කොම සිද්ධ වෙයි කියලා. නමුත් ඒක අවස්ථාවක් වෙනවා ඇත්තටම මේ ධම්ම විචය යතවිමංසා නුවණට තර්ක ඥාණයට ඉඩ දෙන්න වෙනවා. ඉඩ දෙනවා ඒකට කියනවා අනුමාන සිද්ධා කියලා. අපේ ශාසනයේ පච්චක්ක සිද්ධා, අනුමාන සිද්ධා, සද්දේය සිද්ධා කියන මේ සිද්ධා තුනෙන් තමයි අර්ථ සිද්ධිය සිද්ධ කරන්නේ. අනිකුත් ශාසන වල සද්දේය සිද්ධාවෙන් පටන් අරගෙන අනුමාන සිද්ධාවට ගිහිල්ලා නතර වෙනවා. පච්චක්කයක් නැහැ. අපේ ශාසනයේ ඒක අනිත් පැත්ත හරවලා තියෙනවා. පළවෙනියෙන්ම අනෙක් කළ දකින්න බැරි අනුපච්චක්ක සිද්ධාව පෙන්නලා ඒ පච්චක්ක සිද්ධාව වෙනකොට අනිවාර්යයෙන්ම අනුමාන සිද්ධාවක් සිද්ධ වෙනවා අස්පනා පිට අරමුණට මූණට මූණ දාලා භාවනා කරනකොට ලැබෙනා වූ ඒ ප්‍රත්‍යක්ෂය අනුව හිත ණය ක්‍රමයට අනුමාන ක්‍රමයට තර්ක ක්‍රමයට අනුමාන විපස්සනාවක් හිත කරනවා. ආනේ අනුමාන විපස්සනාව අපේ නිවන ලැබීමට අවශ්‍ය කරන්නා වූ ඉද පාඩුකම් සකස් කරලා දෙනවා. නමුත් ඒ නිවන් දැක්කත් සර්වඥතාඥාණයට අපිට ළඟා වෙන්න බැරි නිසා ලබා ළඟා වීම අත්‍යවශ්‍ය නොවන නිසා සර්වඥන් වහන්සේට වැටහෙන නමුත් අපේ අනුමානයට අහු වෙන්නේ නැති දේවල් අපි ශ්‍රද්ධාවට දානවා. ඒක නිසා සද්දෙහිය සිද්ධා. ඒ නිසා සද්දෙහියේදී අපිට ප්‍රත්‍යක්ෂ කරන්නත් බෑ ඒක. අනුමාන කරන්නත් බෑ. ඒ ටික සරුවච්චන් වහන්සේගේ සර්වඥතා ඥාණයට සාපේක්ෂව සද්ධාවෙන් අදහන. නමුත් මේ පච්චක්ක සිද්ධාත අනුමාන සිද්ධා කියන මේ දෙක නැත්නම් ප්‍රත්‍යක්ෂ ඥාන අනුමාන ඥාන වලට අන්වය ඥාන කියලා කියනවා තාර්ක ඥාන කියලා කියනවා ණය ක්‍රමය කියලා කියනවා ඒ අන්වයට කියනවා ඒ තේරම නැත්නම් මේ පච්චක්ක අනුමාන කියන මේ දෙකම විපස්සනාට වැඩ නමුත් මේකෙදී තාමත් නැතිවම හුඟ දෙනෙක් මේක තේරුම් ගන්න ඕනයි කියලා අර කලින් කිව්වා වගේ මේ දෘෂ්ටි ඉගෙන ගන්න ආදන වගේ තේරුමක් නැහැ කියලා හිතන තියෙනවා. නමුත් අද තියෙන විපස්සනා භාවනාවේදී ලෝකයා පැටලීකෙන් දැන් බලනකොට මේ පච්චක්කේ මුල් කරගෙන ඒ අනුව සිද්ධ වෙන අනුමානය කියන කාරණාව තේරුම් ගන්න නැතුව අනුමානෙ කරන්න ගියොත් නම් පැටලෙනවා. පච්චක්කේ සිද්ධ වුණොත් ප්‍රත්‍යක්ෂ වශයෙන් ආවක අවබෝධ කරොත් ඒ හිත අනුමානයට වැටෙනවමයි. ඒකත් න්‍යායානුකූලව හිත වෙන්නේ ඒකෙත් තියෙන්නේ හොඳ චිත්ත න්‍යාය. ඒක ධර්මචන්ද හොඳටම දාන්න. නැත්නම් මේ ප්‍රඥාදාල සූත්‍රය උඟක්ම ආශ්‍රය කරන්නේ අන්න ඒකටයි ඒ අනුමානය බැහැර කරලත් බෑ අනුමානය ඉස්තර කරලත් බෑ. ප්‍රත්‍යක්ෂයේ පිටිපස්සෙන් අනුමානය ගෙන යන සඳහා නම් මේ අපි ළඟ දැනගම තියෙන වැරදි පිළිබඳව අපි සෑහෙන විමර්ශක බුද්ධියක්, තර්ක ඥානයක්, අනුමාන ඥානයක් අවශ්‍ය කරනවා. අන්න ඒ අනුව බලනකොට මේ සර්වඥාසේ ඉදිරිපත් කරන ලද මේ 62ක් දෘෂ්ටි අපිට අදාළ නැහැ කියලා පැත්තකම දාන්න බෑ. අපි පැවතේ ඉන්නේ මානවයාගෙන් නම් ඒ වගේ මොනවා හරි කොනක් අගුවක් අපි ළඟ තියෙනවා. අද අපි ඉදිරිපත් කරගන්න හදන කොටස බොහෝ විට ඉතාමත්ම වියලි කොටසක්. ඒකට හේතුව මුග දෙනෙක් මෙවැන්නක් අපේ ජීවිතේ සම්බන්ධයක් නැති විදිහට එහෙම නැත්නම් දේශනාවේ මේ කොටස් සම්බන්ධ වෙන දේවල් කිසිම ධර්ම ඕජාවක් ලබා දෙන්නේ නැති. නිකම්ම නිකං වියලි කොටස් වශයෙන් තමයි දකින්නේ. ඉතින් ඒක නිසා මේවා ඉගෙන ගැනීම සඳහා කරන කාලය එනතම් මේක යම් වෙලාවක මේක හිතට આવොත් ඒක ප්‍රතික්ෂේප කරන ගති පහළ වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම ආධුනිකයෙකුට නම් ඒක ඇත්ත වෙන්න පුළුවන්. මොකද මේවා ඉතනම අත්‍යවශ්‍ය දේවල් නෙවෙයි. නමුත් භාවනා ජීවිතේ කොතනක හෝ මේක পায় හැපෙලා වැටෙනවම තමයි. ආනේ পায় හැපෙන වෙලාවට ප්‍රයෝජනෙ පිණිසත් ඒ වාගේම ධර්මයේ බුදුහාමුදුරු දේශනා කළද ගැඹිරත්වය වටහා ගැනීම පිණිසත් මම උත්සාහ කරනවා ඊට අමතරව නෑ කිව්වට භාවනා ජීවිතයේදී මේක අත්දැක ගන්න පුළුවන් ලේස ස්ථානත් ස්පර්ශ මේ ලැබිච්ච කාලය තුල. ඉතින් අපි බලමු මේ දෙන ලද පූර්විකාව අනුව මොකද්ද මේ කතා කරන ප්‍රස්තුතේ කියලා. ඒකදී සරුවචනන්දේ සඳහන් කරන්නේ සම්තිබික්කවේ ඒකේ සමනක්‍රාත්මන උද්දමාඝාතනිකා අසංඤී වාදා. මත්තට නොමැරෙන අසංඤී ආත්මයක් ඇත්තේයි කියන්නා වූ සමහරක් ශ්‍රමණක් බ්‍රාහ්මණයක් ඇත්තේය මහණෙනි. මහණෙනි මේ ශාසනවල මේ ද්වාඳුරු සරුවචන් වහන්සේ තථාගතයන්ගේ පහළ වෙන කාලේ ප්‍රවතුනා වූ ඒ දෘෂ්ටිවාද අතර සමානක් සමනක් බ්‍රාහ්මණයෝ උද්ධං ආඝාතනිකා මරණයෙන් මත්තේ නොමැරෙන සදාකාලික වූ අසංයී වූ හැඟීමක් ඇති කරගන්න බැරි ආකාරයේ සංඥාවකට ලක් කරගන්න බැරි ආකාරයේ ආත්මයක් ඇත්තේයි බුද්ධ මාඝාතනික අසංයී උද්ද මාගත්තනික අසංඤේ අත්තානම් පඤ්ඤා වේති අට්ඨේ වත්තුහි අට ආකාරයක ආත්මයක් වෙනවා කියනවද නැද්ද කියලා නොහැගෙන දැනගත නොහැකි නමුත් තියෙනවාමයි සාස්වතමයි අන්නේ ආකාර වූ ආත්ම ස්වභාව අටක් විස්තර කරන වාද අටක් තියෙනවා ඊට පස්සේ මේකෙන් අපි ගන්න දෙන එකම දේ ඉස්සලා අපි මේ අටම තේරුම් ගත්තා උද්ද මාඝාසනික සංජීවාදා කියලා. මත්තට නොමැරෙන දැනගත හැකි ආත්ම ස්වરૂප භ්‍රෂ්ටජාල, විත්තිජාල, අත්ජාල අටක්. දැන් ඒක අනිත් පැත්තට දානවා සංඥාව නැති. දැන හැඳින ගන්න බැරි. ආත්ම ස්වરૂප අටක් කියලා. පළවෙනි එක තමයි එක ආත්ම ස්වરૂපයක් තියෙනවා ඒක රූපාකාරයි. නිකන් සාමාන්‍ය කියනවා ගහක් ගලක් මැටි ගොඩක් වගේ තියෙනවා රූපාකාරය නමුත් ඒකට ඒක පිළිබඳ සංඥාවක් නැහැ. නමුත් මැරෙන්නේ නැහැ. එන විදිහට කරන මරණයට නැවත උපදිනවා. දිගින් දිගටම යන සාස්වත වූ රූපය පවතින සංඥාව නැති ආත්ම භාවයක් තියෙනවා. ඒකට කියනවා රූපී අත්ත. ඊට පස්සේ කියනවා නෑ ඒ ආත්මයට ඔය කියන ආත්මෙට එහෙම රූපයක් නෑ නමුත් සදාකාලිකයි දැනගන්නත් බෑ. නැත්නම් එක විදිහට කියනකොට වරින් වර දැනෙන වරින් වර නොදැනෙන කියන වගේ නොදැනෙන අවස්ථාව ගත්තොත් ඒ වෙලාවේ ඒක මොකද්ද පැවැත්මක් තියෙනවා මුලිමුත් තිබුණා ඒ පැවැත්ම නැති කාලේ නම් මොනවා වුණාද නිින්ද ගියාද කියලා හොයන්න ගන්න මරුණාද කියලා ගන්න නැවතත් ආයෙත් ඒකට පණිනවා. එහෙම ආත්මිකුත් කියනවා. ඊට පස්සේ කියනවා රූපීද අරූපීද වන්නා වූ ආත්මයක් කියලා. වර එක රූප ස්වභාවය පෙන්වන වර එක අරූප ස්වභාවය පෙන්වන එහෙම ගිහිල්ලා මත්තර නොමැරෙන අසංඤී තත්ත්වයටදී ඒක ජීවත් වෙන්න පුළුවන් ඒ ආත්මය රැඳිලා තියෙනවා ඊට පස්සේ කියනවා රූපී වන්නේද නොවන්නේද නොවන ආත්මස්වરૂපයක් තියෙනවා ඉතින් මේක බලනකොට මේක මොන ප්‍රෝජනයක් පිණිස මේ පතුරු ගගා පවුරු ගගා බලනවා කියලා හිතෙන් දිවි කියනවා මේක අසංඤී නම් ඇයි පවුරු ගන්න අපේ හන්දෑවේ සාකච්ඡාවකට මතුණා මේ අසඤ්ඤ සත්‍යයේ ඉන්නකොට ඒකෙදි සංඥාව නැත්තම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒ එක පංචවෝකාර භවයේ එක වෝකාරයක් ආකාරයක් නැත්තම් අනිත් කොටස් වලට සුවසේ යැපෙන්න පුළුවන්. දිනේට ගන්න ආම කොටාසයක් නැතුව රූප කොටස් වලට ඉන්න පුළුවන්. ඇඟීමක් දැනීමක් නැතුව වේදනාවක් නැතුව ඉන්න පුළුවන් කියලා. නමුත් අපේ මූල ඉගැන්වීම හැටියට ඉන්න බෑ. නාම රූප මත රඳාපවතිනවා. රූප නාම රත මත රඳාපවතිනවා. එහෙමනම් ඒක පිළිබඳව සංඥාවක් තිබිය යුතුයි. මෙතන මේ කියන්නේ අපිට ගන්න වෙන්නේ මේ භාවනා ශක්තිය නිසා ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන මට්ටමට සංඥාව තුනී කරන්න පුළුවන් අන්තිමටම තුනී කරුවට පස්සේ සංඥාව ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වයට ගිහාම යන්න ඉස්සෙල්ලා පවතින කයක් තියෙනවා. මේ කරන භාවනා කරන කෙනෙක් ඉන්නවා. ඔහුට සංඥාව ක්‍රමයෙන් දුරු වේගෙන යන බව දකිනවා. නමුත් යම් තැනකට එනකම්ම තේරෙනවා. ඊට පස්සේ අසංඥී වෙනවා. පස්සේ නැවතත් සංඥා භාවයට එනකොට අන්න අර රූප ස්වභාවේ ඒකමයි කිය හැකි මට්ටමකට ඒ රූප ස්වභාවය අනිකුත් වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහ පහළ වෙනවා පහළ වුණාට පස්සේ තේනවා මේක මැද කාලේදී සංඥාව නැති වුණාට ඒක ආකාර ප්‍රවැත්මක් කියන මේ ශල්්‍ය කර්මයට භාජනය කරන්න ගිහිල්ලා සංස්කෘති කෙනෙකුට මේ භාවනා කරපු කෙනෙකුට නම් ඒ දිච්චි මුර්ජා කරන බෙහෙත් පිටාට පස්සේ බෙහෙත් විදිනවා දාන්නවා කට ඇනෙනවා දාන්නවා ඊට පස්සේ ක්‍රමයෙන් හිත තෝන්තු වේගෙන යන බව ගිහිල්ලා අන්තිමට යම් වෙලාවක ඒ විසංජ භාවයටපත් වෙනවා. එතකම් මේ භාවනා නොකල කෙනෙකුට වඩා සංඤී භාවයෙන් විසංජී භාවයට යනකොට තාම තුනී සංඥාවක්ම යන්න පුළුවන් ගැටයක් තියෙනවා කල්ලාතෝ භාවනා කළා තිබුණොත්. ඊට පස්සේ නැවතත් කියනකොට ඒ පුද්ගලයා යාන්ත්‍රණ සීයනවා ඇත්තරෙනවා වැහෙනවා පේන දේවල් වල ගැල්මක් හැල්මක් තේරුමක් තියෙනවා වරින් වර විකාර රූප පේනවා විකාර ඇස්වලින් රූප පේනවා විකාර රූපෙම කොහොමද ගිහිල්ලා ගිහිල්ලා ප්‍රකෘති සංඥාට එන හැටි සාමාන්‍යයෙන් භාවනා සංඥාව පිළිබඳව භාවනාවෙන් අත්දැකීම ඇති කෙනාට ඒ එනකොටත් සෑහෙන ජවනිකාපෝගයක් බලා ගන්න පුළුවන් අන්දබන්ද වෙන්නේ විකාර කරන්නේ දන්නවා දැන් මෙන්න මෙහෙමයි උනේ කියලා අඩු ගන්න ඒ වෙලාවේ දැන් නැත්නම් පස්සේ හරි මතක් කර ගන්න පුළුවන් ඉතින් ඒ වගේ දෙයක් අපිට උපමාවට ගන්න පුළුවන් විසංඥේ තමයි නමුත් රූපාකාරයක් තියෙනවා. කලිමුත් තිබුණා. ඊට පස්සේ ඉතින් අර විසඤ්ඤ වේගන යනකොට රූපක ඇලිලා ඊට පස්සේ වේදනාවක් තුනී වෙලා තුනී වෙලා සංස්කරණය කරනවා. මේක මම ලක්ෂණයට මූණ පෙන්නගෙන මිනිස්සුන්ට ඉන්න ඕන කියන දේවල් ඔක්කොම කරගන්න බැරි මට්ටමට ගිහිල්ලා කර තියා ගන්න දෙයක් නැති වුණාට එහෙමම තමන්ගේ අර පාලන ශක්තිය අඩු වෙලා නොදැරිය. ඊට පස්සේ නැවත එනකොටත් තමන් විකාර ස්වරූපයෙන් ඉන්නේ අතපය හොල්ලා ගන්න බැරි තත්ත්වයක ඉඳලා ඕන වේදනා සංඥා සංඛාර විඥාන රූප ආකාරයේ මතුවලා එන හැටි දැක ගන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් තමයි මෙතන කියන්නේ ආත්මයක් කියනවා රූපී මෙතන නම් මරණය නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ සීනතියෙන් පමණයි මරණයෙන් මත්තෙත් ඔන්නෝක තමයි වෙන්නේ සංඥාව දුර වෙලා ගිහිල්ලා විසංඥී වෙලා සමුතු රූපාකාරයේ ඉහළ පවතිනවා තව කෙනෙක් කියනවා අරූප ධ්‍යාන උපදෝප කෙනෙක් අරූප ධ්‍යානයක ඉඳලා විඥානං ඡායතනේ ආකාසාකාසානං ඡාන්තින වගේ ඉඳලා ඒ රූපයේ තිබුණු කසිනේ උගුරලා දාපු කසිනේ උඝාටිම ආකාශය ගත්ත කෙනා කියනවා කොහොමඩක්වත් මේ තලයේ රූපේ අරමුණු වෙන්නේ නැහැ. නමුත් ඒ තලයේ වරින් වර සංඤී විසංඤී දෙකම තියෙනකොට විසංඤී මට්ටමට යන හැටි දන්නවනම් විසංඤී මට්ටමෙන් ගැලවෙන හැටි දන්නවනම් ඒ පුදුරට කියන්න පුළුවන් මේ මාං කියන මේ ආත්මස්වරූපය ස්වરૂපය රූපී නෙවෙයි නමුත් වරින් වර ඒක විසංයී තත්ත්වයටපත් වෙනවා නැවතත් ආය සංයී තත්ත්වයටපත් වෙන නිසා මත්තර නොනැතෙන අරූපී වූ විසංයී වූ ආත්ම ස්වરૂපය. තව කෙනෙක් කියනවා මේ දෙකම තේරුම් ගත්තොත් රූපී වූ, තරූපී වූ, විසංයී වූ දිගට පවතින ආවොත් ආත්ම ස්වභාවයක් තියෙනවා. තව කෙනෙක් කියනවා මේව රූපී නා රූපී. රූපීත් නොවෙන්නා වූ අරූපීත් නොවෙන්නා වූ ආත්මේ ආත්ම ස්වરૂපයක් වෙන හැබැයි දිගට පැවැත්මක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අර කලින් කියපු නායකමේ හැටියටම සංඥා චෛතසිකය නැත්නම් සංඥා ස්කන්ධය මුල් කරගෙන වෙන විදිහකට සංඥාව ආත්මයේ වශයෙන් බලලා ගන්න ගියාම මේන <clears throat> විවිධ තර්ක ක්‍රමේ ප්‍රධාන වශයෙන්ම භාවනා ජීවිතයක නැත්නම් සරුවචනාංශයේ පෙන්වන මේ භ්‍රමජාල උගුල්ලා දැම්මට පස්සේ අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ පච්චේ පරිඥානයි. නාම රූප වශයෙන් ඉස්සල්ලාම මේ බලන හිත මේ බලන අරමුණ මේ පිම්බෙන වාරේ මේ හැකිලෙන වාරේ මේ ආස්වාස වාරය, මේ ප්‍රස්වාස වාරය. මේ වම තියෙන වාරය, මේ දකුණ තියෙන වාරය. හිම්බීම වාරයක් නම් තදවීම, පෙරපීම දැනෙනවා. හැකින වාරයක් නම් බුරුල් වීම, සෑල් වීම, පළල් වීම තේරෙනවා. ආස්වාස වාරයෙන් එහෙමයි. ප්‍රස්වාස වාරයෙන් එහෙමයි. වම තියෙනකොට ගොරෝසු බව දැන ඇති මෙහෙමයි. දකුණ තියෙනකොට ගැල්ලේ රා බහින ගන්න නැත්නම් මෙහෙමයි කියලා හැම වෙලාවකම එහි යත්තා වූ රූප කොටාසයක් මුල් කරගෙන ඒ රූපය මෙනෙහි කරන හිත නාම කොටාසේ වශයෙන් අරගෙන මූලිකවම නාම රූප වශයෙන් කඩා ගන්න. කඩාගෙන දිගින් දිගට දිගින් දිගට යනකොට ඒ රූපය තේරෙන්නේ පටවි ධාතුවෙන් උනාට ඒකේ තව කොටස් තියෙනවා. ආස්වාස් ප්‍රසවාස වැටෙන්නේ වායෝ ධාතුව මුල් කරගෙන උනාට ඒකේ තව ඉතුරු හතර මහ භූත කොටස් තියෙනවා. ආදී වශයෙන් රූප විචිත්‍ර භාවයේ විවිධාකාර භාවයේ දිගින් දිගට දිගින් දිගට දකින්න කොට අර මෙනෙහි කරන හිත වාගේම පඨවි ධාතුවේ තියෙන තද ගතිය, මුරුල් ගතිය වෙන් කර දැක්ගැතිීමේ හැකියාව කොහිටට තියෙනවා. පඨවිය නෙවෙයි මේ වායෝ ධාතුව කියලා. ඒකේ තියෙන කම්පන චංචල පුම්බන කරපන ගති කියලා. ඒක පඨවි ධාතුවේ වෙන් කර දැනගැනීමේ හැකියාව නාම ධර්මයේ තියෙනවා. ඒ වගේම පඨවි ධාතු ප්‍රකට අවස්ථාව සිවුම් අවස්ථාවට හැරෙනකොට වෙන්කොට දැනගැනීමේ ශක්තිය පරිච්ඡේද කිරීමේ හැකියාව පිරිසිඳ දැකීම නාම ධර්ම වලට තියෙනවා. ආන් ඒ වශයෙන් මේ අර රූපාකාරය වෙන විදිහට නම් ඒ මහා භූත කොටස් ප්‍රකට තැන් වලින් පටන් අරගෙන අනිකුත් හැම දෘෂ්ටි කෝණයක්ම හැඩතලයක්ම මුණතක්ම දකිමින් දකිමින් දකිමින් යනකොට ඒවා තුල එකිනෙක පටලැවෙන්නේ නැති ගතියක් එකිනෙක ගැටෙන්නේ නැති ගතියක් සහ වෙනකොට හඳුනා ගැනීමේ ගතියක් දකින්න නම් රූපය බහුරූපී වෙන්න තද ගතිය පුරුල් ගතිය දෙක එකට දකින්න ඕන. උණුසුසිතිල් ගතිය එකට දකින්න ඕන. එකම වේදිකාවේ මේ විරුද්ධ නළුමෙලියෝ කොච්චර වැඩ කරත් නාඩගම ඉවර වෙන්නේ නැහැ. ඒගොල්ලේ ගහ ගන්න මර ගන්න ස්වරූප තිබුණාට නාඩගම යනවා දිගටම. ඒ යන නාඩගමේදී මේ බොරුල් බුරුල් ගතිය තද ගතිය වෙන් කර දැන ගන්නවා. හොඳ ගතිය නරක වෙන් කර දැන ගන්නවා. කළු ගතිය සුදු ගතිය වෙන් කර දැන ගන්නවා ආදී ඒ විඥානය තමන්ට ලැබ ගන්න තැනක් තමන්ගේ ප්‍රතිෂ්ඨාව ලබා ගන්න තැනක් ගන්නෙ කොහොමද? මේ වස්තුවල තියෙන වෙනස්කම්. රූපාකාරයේ තියෙන මේ වෙනස්කම් පිළිසිඳ දැක ගන්න එක මගේ කෘත්‍යය. ඒ නිසා උඹලා කොච්චර දේවල් හම්බ කරත් තරහදී තියෙන්නේ මගේ ගාව මයි ළඟට එන්න ඕනේ කියලා. කිරණ හැම කිලෝවටම මම මෙන්න මෙච්චර ගාණක් ගන්නවා කියලා එයා තරහදී තියාන බලන්නේ. ඉතින් අර නාඩගමේ හොඳ නරක තියෙන තාකල් මුරුප්පද ගති තියෙන තාකල් උණුසුම් සිසිල් ගති තියෙන තාකල් කම්පන චංචල ගති තියෙන තාකල් හැම නිෂ්පාදනයකම ප්‍රමාණ කිරීම සඳහා වෙන්කොට දැන ගැනීම සඳහා විඥානේ හරහා යන්න ඕනේ. එතකොට ඔන්න විඥානස්කන්ධේ හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් අතරමැද අර වේදනා, සංඥා, සංස්කාර ආදී යාගේ විවිධ දෙපාර්තමේන්තු තියෙනවා. ආන්නේ විවිධත්වය එනකොට නාම සහ රූප ඉස්සර දෙකට කඩාගත්තට එහෙම ඇති වෙන්නේ නැතුව කම්මැලි කරන්නේ නැතුව මේක විවිධ සතහන් විවිධ ආකාර දෙනවා සියලුම සතහන් අසීලුම ආකාරමම දැනගන්නවා කියලා යනකොට විචිත්‍ර භාවය වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හිතේ තියෙන කලකොලකම් අඩු වෙනවනේ. ඔච්චර විචිත්‍ර ස්වන්දන බලන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ විඤ්ඤාණය වෙන සේතම වෙන වෙන නම් දෙවි වෙන වෙන පැකට් වලට දානවා. මේ පැකට් අතර කලවමක් නැහැ. හොඳට ඒව වර්ග වෙලා තියෙනවා. එහෙනම් ඒ ව්‍යාපාරිකුන් බොහොම ජයට ලාභ ලබනවා. ගැතුලට ගැතුම් කියන වගේ පේන්න තියෙන ලෝකයක් වෙන උණුසුම තියෙන තර කොහොමද සිසිලස තියෙන්නේ කියලා. අනේ විඥාණයට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ අවිඥාණය කරන්නේ මොකද්ද උණුසුම සිසිලස වෙන්කොටලා හොඳට පෙන්වනවා එක විතරයි. ඒ උණුසුම සිසිලස කොච්චර ශීක්‍රයෙන් ක්ෂණ මාත්‍ර වදින වෙනස් වුණත් විඥානයේ කිසිම පැකිලීමක් නැහැ ඒක වෙන් කළ ගන්නවා. ඇත්තටම කියනවා නම් ඒ උණුසුම් සිසිල් දෙක අතර වේගය වැඩි වෙන්න වැඩි වෙන්න විඥානයේ ක්‍රියාකාරකම් වැඩි වෙනවා සූක්ෂම භාව වැඩි වෙනවා තීව්‍රකම වැඩි වෙනවා යම් වෙලාවක ඒකේ තියෙන තේරම සටහන් ආකාර දකින්නවනම් මේකේ මමෙක් ආත්මයක් ගන්න දෙයක් ආශා කරන දෙයක් බදා ගන්න දෙයක් ආදී කිසිම මණ්ඩියක් නෙ දෙන්න දෙන්නේ නැතුව එතන එතනම එතන එතනම ජවනිකාවෙන් ජවනිකාට හිත යනකොට නීවරණ පහළ වෙන ඉඩක් අඩු වෙනවා. ඒ දෘෂ්ටියෙන්ට තියෙන ඉඩක් අඩු වෙනවා. විඥානයේ පුදුමාකාර ක්‍රියාකාරකම් වෙනවා. කල්පනා කරන්න වෙලාවක් නැහැ. දක්ෂින දක්ෂිනදී නාම රූප වශයෙන් වෙන් කරනවා. ඉතින් මේ වැඩ පිළිවෙල සාමාන්‍ය විපස්සනා භාවනාදී නාම රූප ධර්ම ඉස්මතු කරගෙන ඉස්සරහව තියාන තමයි යන්නේ. එහෙම යනකොට යනකොට ඒ රූප ධර්මයේ විශේෂ නොතිත් ආසාවකින් එන්නකොටම මෙනෙහි කිරීම. අරමුණ මතුවෙනකොටම මෙනෙහි කිරීම මාර්ගයේ ඒ සෑම අරමුණක්ම අපි දැඟලුවත් නැතත් තියෙන්නේ දඟලන. අපි ජීවම් කරන්න දෙයක් නෑ අරමුණ තියෙන්නේ සිවුම් වෙලා නමුත් අරමුණ මතුවෙලා චිත්තක්ෂණයක් යනකොටම ඒක අර සිවුම් ක්‍රියාකාරී භාවයේ වෙනුවට එක ගුලියක් වශයෙන් පිටු වෙන්න පටන් ගන්නවා. පිටු වෙච්චි ගමක් ඒකට නමක් වදිනවා. පිටු වෙච්චි ගමන් ඒකට රටහනක් වදිනවා. පිටු වෙච්චි ගමන් ඒකට ආකාරයක් වදිනවා. එතකොට විඥානයේ දකින්නේ මතු වෙන ප්‍රකෘති ස්වරූපේ නෙවෙයි මතු වෙලා ඇති වෙච්ච විකෘතියක්. ඒකට අපි කියනවා භාවනාව හොඳයි, භාවනාව නරකයි, අද මගේ භාවනාව හොඳට ගියා. මට මෙව්වා දැක්කා, මෙව්වා දැක්කා කියලා. නමුත් ඒ දකිද්දි තව දුරටත් දිගින් දිගට දිගින් දිගට නොතිත් ආසාවකින් අරමුණ මතුවෙනකොටම පැන පැන මෙනෙහි කරන මට්ටමට ගියොත් ඒ කිසිම අරමුණක නැත්නම් අරමුණ වර්ග කර කර තෝර තෝර අරකින් එකේ කල්පනා කරමින් දන ඒ තරම් ශීඝ්‍ර භාවයකට යනවා ඒ අරමුණ ශීඝ්‍ර වෙච්ච නිසා නෙවෙයි අරමුණ කොහොමද ශීඝ්‍රයි අරමුණේ මතු වෙලා හැඩතල ගන්න වෙලාවක් දෙනසෝ මතු වෙන තාලෙම බලන්න ආචාර්ය යකඩ රත් වෙච්ච වෙලාවේ තමයි තලක් නිවුණට පස්සේ තලෝ කුප්‍රොත් ඒ වගේ තමයි ආධුනිකයාට බෑ ඉතර පැන පැන මෙනෙහි කරන්නේ එහෙම නැත්නම් කියනවා මෙනේ කිරීමේ හිතේච කර්මන්නේ නැහැ. හොඳට කර්මන්නේ වෙන්න නම් කර්මන්නේ නැති තැන දැනගෙන තව තව ලංව ලංව බලනකොට බලනකොට සෑම රූපයක්ම මතුවෙනකොට මෙනේ කරනකොට නාම ධර්මයේ උපවිඥානේ පුදුමාකාර රූප භාවයකටපත් වෙනවා. කුරු ගෝටි භාවයකටපත් වෙනවා. තියුන් භාවයකටපත් වෙනවා. මෙන්න මේ මට්ටමට ගියාට පස්සේ මේ සෑම ඉතාමත්ම යොතුලුව ඉතාමත්ම විචිත්‍රයේ විසිතුරුවේ මේ නාම ධර්ම මත උනාට මේ සෑම අනුක්ෂ කුඩා ක්ෂණ භංගුර වුණා රූප ධර්මයක්ම අහේතුකෝනම් මතුවෙන්නේ. ඒ හැම දෙයකටම හේතුවක් තියෙනවා. ඒ වාගේ මේවා වෙන්කොට දක්වනකොට කොච්චර සීක්‍රෙන් ආවත් කොච්චර රොතු රොතු වශයෙන් ආවත් කොච්චර විචිත්‍රව වේදන බල දිගින් දිගටම ආවත් විඥානයේ දිග්ගටෝ මේවා එකින් එක වෙන් කර කර වෙන් කර බලනවා. එන්නේ විඥානේ කෘත්‍ය එහෙම දැක දැක ඉන්නකොට ඒ අරමුණු සදාකාලික ධර්මන්‍යාමයකට ධර්මතාවයක් පෙන්වුවට බලන මිනිහා මේක හොඳ නරක වශයෙන් ගන්නවා. මේ කොට හොඳයි මේක නරකයි මෙහෙම වුණා නම් හොඳයි මෙහෙම වුණා නම් නරකයි දැන් මගේ හිත කම්මැලි දැන් මගේ හිත උනන්දුයි දැන් මගේ හිත ඉදිරියට යනවා දැන් මගේ හිත යන්නේ නැහැ දැන් මට හොඳට පේනවා දැන් මට හොඳට පේන්නේ ආදි වශයෙන් අර කුණු රොත්ත නැත්තම් ඒ කියන ගන්න දෙයක් නැතිදී විවිධාකාරයෙන් තෝරන. ඒ තෝරන්නේ පෙර කර්ම ශක්තිය වල හැටියට ගන්න. රුචි අරුචිකම් වල හැටියට ගන්න. නිකන් අර මේ පාරායින විසිකොල්ල තියෙන කුණු ගොඩකට ගිහිල්ලා විවිධ මිනිස්සු විවිධ මල් වලට විවිධ දේවල් දාගන්න. ඒගොල්ලෝ දන්නේ ඔය වැඩ ගන්න හැටි. ඒ දාගන්නේ ඒ ඒ වෘත්තිකේ. මේ වයන් කුණු හද මේ කුණු වලින් මේ දේ වැඩ ගන්න ගන්නවා කියලා ඒ වෘත්තිකයා දන්නවා එයා ඒ ටික දා ගන්නවා. ඉන්නේ වාගේ මේ මූලික රූපනාම කිසිම තේරුමක් බේරුමක් නැතුව භාවනා කරත් නොකරත් බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ගහක වුණත් ගලක වුණත් විඥානයේ සහිත කෙනෙක්ගේ වුණත් ඒ රූපවල තියෙන ඒකාකාරී ස්වභාවය. ධාරේතිචි ධම්මෝ එව්වා එව්වාගේ ස්වභාවය පේන්නේ. නමුත් විඥානය මොකද කරන්නේ? ඒවා එකින් එක වෙන් කරනවා. වෙන් කරාට පස්සේ සංඥාව ඒවා නම්බර කරනවා. මෙන්න මේක හොඳ එක. මේක මැද එක. මේක නරක එක. මේක වේවා. මේක නොවේවා. මේක මේ මංගලයි. මේක දුමංගලයි කියලා ඉතින් අර එක තොගේ සමෝධයේ කොට මතුවේ. නමුත් එක එක නාගේ රුචි අරුචිකම් වලට සංඥා අනුව, චිත්ත අනුව, දෘෂ්ටි අනුව අර පේන කුණු කන්දලේ නැත්නම් යමක් නැතිදී ඇති දෙයක් බවට පත් කරගන්නවා. ඒ පත් කරගන්නකොටම නරක දේ වෙනස් ඈත් කිරීම සඳහා හිත ප්‍රයත්න කරනවා. හොඳ දේ ලං කර ගැනීම සඳහා ප්‍රයත්න කරනවා. හොඳ දේ අල්ල බදා ගැනීම සඳහා අනික් කටේ නොගැනීම සඳහා අහංගා තබා ගැනීම සඳහා ප්‍රයත්න කරනවා. ඒ සේරම සංස්කාර ස්කන්ධයට වැටෙනවා. ඉතින් ඒ තමන් හිතුව පරිදි යමක් හිතු වෙන්නේ නැත්නම් තමන්ට හම්බ වෙන මැනික්ම හම්බ වෙන්නේ නැහැ, කළුවල්මයි හම්බ වෙන්නේ. තිරුවානමයි හම්බ වෙන්නේ. එහෙම නැත්නම් ඒ දලං කැරිමයි හම්බ වෙන්නේ. ඉතින් ඕන නරක වේදනාවක් එනවා. අද මට මැනික් කරුවට මැනික් නැහැ. නිකන් තාත්තව ගන්න කියලා අනුගලන් දලං කැලි විතරයි කියලා ඕන නරක වේදනාවක් එනවා. එහෙම නැතු එක දිගට මැනික් දෙක තුනක් හම්බෙච්චාම හොඳ වේදනාවක් එනවා. අද නම් හොඳයි සුබයි කියලා. ආදි වශයෙන් ඒ සෑම දෙයක්ම අරගත්තු සංඥාවල වල හැටියට සංස්කාර කරපු හැටියට ඉතින් වර්ග කරලා වර්ග කරලා ඉතින් සමහර සාක්ෂි දාගන්න සමහර කරඬු වල තැම්පත් කරලා තියාගෙන ඉන්නවා සමහරක් විසිකරනවා නානා විදියට අර එකම දේ එකම පටවියාපෝ තේජෝ වායෝ ගති මේ වර්ග කරලා බෙදන්න ගියාම තමයි සංඥාවෙන් චිත්තයට චිත්තයෙන් දෘෂ්ටියට ගාලේ පටලවෙන්නේ. ඒක නිසා නාම රූප වශයෙන් මූලිකව අරමුණ බෙදා ගැනීමේ සූර භාවය ඇති කරගත්ත කෙනා එහිදී කර්මණ්‍ය භාවයට සූර භාවයට දක්ෂ භාවයට දිනු භාවයටපත් වෙච්ච විඥාණය හරියට අරමුණු උණු කරලා දෙන්නාසේ වේගවත් කරලා දෙනකොට ඒ දිගටම ඉස්සරහට ගියොත් මොනි උපදේශ ලැබු යෝගාවචරේකට නම් පැහැදිලිවම දක් ගන්න පුළුවන් මෙන්න මෙතනදී හැම රූප ධර්මයකටම අදාළ හේතුවක් හැම නාම ධර්මයකටම අදාළ හේතුවක් තියෙනවා. මෙන්න මේක විපරීත දෘෂ්ටියකට ගත්තොත් මේක හොඳටම සත්‍ය පරිඥානේ නොමේරුවොත් අනිවාර්යයෙන් මේ පුද්ගලයා නිකන් නම් ගෙදර එන්නේ අර බාගෙට දැම්මිච්ච දෙයක් බාගෙට තේරිච්ච දෙයක් මූල ධර්මයක් හදාන සමීකරණයක් හදාන මම අද අසවල් දේ දැකගත්තා. මම අසවල් විදියට දැකගත්තා කියලා අලුත් මතයක් ප්‍රකාශ කරනවා. ඉතින් අවචනයේ පහළ වෙලී ඉස්සෙල් ඔන්න ඔයගේ බාගෙට දැකපු දේවල් තමයි ඒ කාලේ හැටියට මෙන්න මේ සංඥා සහිතයි මෙන්න මේ චිත්ත සහිතයි මෙන්න මේ දෘෂ්ටි සහිතයි කියලා ප්‍රකාශ කරේ. ඉතින් ඒක තමයි භ්‍රමජාලය භාවිත කරන්නේ. මම මේ උත්සාහ කරන්නේ ඒක මේ භාවනා කරන යෝගාවචරයා ਬਾගෙට තැම්බෙච්ච අලකාලා බඩේකක් උන් හදාන බඩගොර වනකොට වාත පිට වනකොට එව්ව මූල ධර්ම බාටපත් කරගන්න හදනවා. ආනේ ඒක මේ සරුවචන් වහන්සේ මේ පෙන්නන දෘෂ්ටි ජාලයත් එක්ක කල්පනා කරලා බලනකොට භාවනා කරද්දි වෙන්න පුළුවන් වෙන විදිහට කියනවා නම් සත්‍ය පරිග්ගා ඥානෙදී වෙන්නා වූ සංඛා විතරණය, සැක සංඛා දුරු කිරීම සිදු නොවුනොත් භාවනා කරලා හැදිච්ච පිස්සු කියලා කියන්නේ ඔන්න ඕකට. භාවනා නොකරන අයට ඕකෙන්නේ නැහැ. භාවනා නොකරන අයට කොහොමදක් දකින්නේ මේ ස්ත්‍රියාව පුරුෂයෙකුට ප්‍රේම කරන එච්චරයි. එහෙම නැත්නම් හරකෙක් තනකොළ වලට ප්‍රේම කරනවා. වතු පැටියේ කම්මගේ කිරි වලට ආදරේ මේකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සෞන්දර්යයක් තියෙනවා, සත්‍යයක් තියෙනවා. ඒකේ යථාර්ථයක් තියෙන මේ මනුස්සයා. නමුත් භාවනා කරන මනුස්සයාට නාම රූප දෙක වශයෙන් දැක්කට පස්සේ ඒ නාමයට නාමයේ හේතුව සහ රූපයට රූපයේ හේතුව නොදැක්කොත් කවදාකවත් ඒක නොදැකීමක් වශයෙන් හෝ අර්ධ දැනීමක් වශයෙන් හෝ බාහිර තැම්බිච්ච අලකෑමක් වශයෙන් තේරුම් ගන්නේ නැහැ. අර දැකපු දේ ඉච්ඡිතසාර විඥායක්. ඒක දර්ශනයක්. ඒක මතයක්. ඒක මගේ රුචිකත්වය ආදි වශයෙන් මොකක් හරි දෙයක් අල්ලගෙන ඉතින් කටමැද දොඩවන්න පටන් ගන්නවා. එතකොට මේ බුද්ධිලට ඕන තරම් මට එන්න පුළුවන් මේ රූපී කොටාස දිහා බලාගෙන ඉන්නකොට ඒ රූපේ හොඳටම අපිට සංසිඳුනයි කියලා. ආනාපාන බලනකොට ආස්වාද ප්‍රසආද දෙක අතර වෙනස පේනවා. පෙනි පෙනි පෙනි පෙනට ඕන දීර්ඝ ආස්වාදයේ කෙටි ආස්වාදයක් වඩපත් වෙනවා. සත්‍යය දිගට යනකොට ඔන්නේ බුද්ධිලට වේලාවක එකපාරට නිින්ද ගිහිල්ලා එකපාරට අවදි වෙනවා. එයා නිින්දෙන් ඉස්සෙල්ලා රූප ධර්ම සියුම් මේ පවතිච්ච බව දකිනවා. නිින්දෙන් ගැස්සිලා එක පාට අවදි වෙන්නේ නැවතත් රූප ධර්මයකටමයි. එතකොට ඒක කියලා කියනවා මේ වැඩපිළිවෙල මේ භාවනා චිත්ත වීර්ය ආත්ම ස්වરૂපයෙන් ගත්තනම් මරණයේදී සිද්ධ වෙන්නේ මේකයි කියලා හිතාගත්තනම් ඒක රූපාකාරයි. හැබැයි රූපාකාරයේ සංඤීවේ ඉඳලා විසංඤී වෙන්න පුළුවන්. විසංඤී කොටාසේ තාත්මේ තියෙනවා. ඊට පස්සේ ආය සංදී වෙනකොට ඒ ආත්මේම ඒක රූපාකාර බව පේනවා. ඒක නිසා මේ ජීවිතය සංඤී භාවයෙන් අසංඤී භාවයට ගියාට ආත්මේ නැතෙන්නේ නැහැ. ඒ ආත්මේ රූපාකාරයි කියලා කියන්නේ. තව සමහර කෙනෙක් ඒ රූපේ 100 100ක්ම ඒ කියන්නේ යෝගාවචරයේ වචන ස්වරූපෙන් ගත්තොත් එයාගේ මේ හැටියට 100 100ක්ම හිඳනවා. හොඳටම තුනී කරනවා. හොඳටම නොදැනෙන කත්තමට සියුම් කරගෙන යනකොට එතකොට පේන්නේ ධාතු ස්වභාවය. සිංදීමේ හැකිලිමේ හෝ අස්වාද ප්‍රසාද දෙකේ වෙනස දකින්නේ හැබැයි දැනීමක් තියෙනවා. කන නැති බව නෙවෙයි. සී නැති වෙලා නෙවෙයි. මැරිලා නෙවෙයි කියන දැනීමක් තියෙනවා. ඔන්න ඔය දැනීමේ ඉන්නකොට සතිය ගිහිනවා. සම්පජන්‍ය ගිලීච්චාම ඒ පුත්කලේ දකින්න දැනට දෙවුවා <clears throat> රූප මූල ස්වභාවයේ තියෙන්නේ. එහෙම නැතුව ප්‍රඥප්ති වශයෙන් කියන්න සටහන් ආකාරනේ ඒකෙත් ඉඳපු ගමන් සීන කියලා ආයෙ සීන තත්ත්වෙ වෙනවා ආයෙ සී තතිය තත්ත්වෙ නැති තත්ත්වෙට යනවා නැති තත්ත්වෙ නැත් තත්ත්වෙට යනවා උක භාගයට දැක්කනම් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මේ ස්වභාවේ නම් ඔය සතන් ආකාර සහිත ගොරෝසු රූපනේ ඒ තුල සංඥාව තියෙන වෙලාවක් තියෙනවා සංඥාවක් නැති වෙලාවක් තියෙනවා විසංඥා අවස්ථාවල් තියෙනවා විසංඥා වුණාට හැබැයි ඒ කියන්නේ ආත්මේ නැතිලා නෙවෙයි ඔය ආත්මේ හැම විසංඥිය රැකිලා තිබිලා ආය සංඥී භාවයටපත් වෙනවා කිය මේ අරූපී ආත්මේ විසංජීව බුද්ධ මහරහතනික මත්තට නොමැදී රැකෙනවා කියන එක දැක ගන්න පුළුවන්. මේ දෙකේදීම යෝගාවචරය ඇත්ත වශයෙන්ම ඒක සාධාරණයි කලකොල වෙනවා. නමුත් ඕනම කෙනෙක් මේ தත්ත්වයේ ඉක්මවපු සර්වඥාන්ති නෙවෙයි අපිට පේන දකින්න ඕන කෙනෙක් බලන්න මේක ලක්ෂ කෝටි වාරයක් වෙලා තේරුම් අරගන්නවා මේ අතරමැදදී සති සම්පජඤ්ඤ දෙකේ ගිලිහීමක් නිසා මේ විසඤ්ඤා ස්වરૂපයකටපත් වෙන්නේ තාමත්ම සිව් රූප කොටාද ඊටාම සිව් නාම කොටාද තියෙදි. එයින් එහාට යන්න නම් මෙතන විසඤ්ඤා වුණා නෙවෙයි නැත්නම් නාම රූප නිරෝධ වෙලා ගියා නෙවෙයි මේ අත්‍යන්ත නිරෝධයක් එතන එතන වෙච්ච නිරෝධයක් විතරයි කියලා ඒක ලක්ෂ කෝටි වාරයක් වෙලා සිද්ධ වෙන්න ආරින්න ඕනේ වෙනකොට තේරෙනවා මේක මේ අතරමැදි පයලි ඉස්සරහ වැටිලා අතලුහුටා යamak හිතේලා තියෙන්නේ සති සම්පජඤ්ඤය හොඳට තාම මතු මතේ සියුම් කරන යනකොට මේක එහෙම ගැස් වෙන්න දෙයක් හෙල්ලෙන්න දෙයක් නැත්තේ නෑ කියන එක හොඳට පරිචයකින් දැක්කාලු පුළුවන්. අන්න ඒක දැකලා තමයි සර්වඥාමතුමේ මතක් කරන්නේ මිනිස්සුયો මේක මත බුද්ධ මහඝාතනික අසංයී වූ ආත්මයක් පනවනවා. මම ඒක ඉක්මවලා ගිහිල්ලා තියෙන්නේ යම් කිසි කෙනෙක් මේ උද්ද මහඝාතනික මත්තට නොමැරෙන සාස්වත වූ ආත්මයක් පනවාගෙන මේක මතයකට ගත්තොත් එයත්තා මරණයෙන් මත්තේ කියලා කොයිද උපතින්නේ කියලා මට පේනවා. ඒ මොකද හේතුව එයා කොතනද මේ වරදවල අල්ලාගත්තේ කියන එක මම දන්නේ. මේ තාක්ෂණික භාෂාවෙන් කියනවනේ බුද්ධ මහඝාතනික අසංඤීවාදයේ පැටලිලයි තියෙන්නේ. එයා මේ පරිලෝකියොත් උපදින්නේ කොතනද කියන එක මම දන්නවා. මම ඔය මට්ටම ඉක්මවලා ඉන්න බවක් දන්නවා. නමුත් මම ඒ දෘෂ්ටි ජාලයෙන්, ඒ අර්ථ ජාලයෙන්, ඒ භ්‍රම ජාලයෙන් ගැලවුණයි කියලා මට මාන්නෙකුත් නැහැ. අන්න ඒක තමයි මගේ තියෙන ගුණය කියලා ඉතාමත්ම ගැඹුරට මේ සිද්ධිය විග්‍රහ කරලා ඒක දැනගත්ත මම ඒ මතින්වත් නම්බු ලබන්න හදාන්නේ නැහැ කියලා බුදුජාන් වහන්සේ තණ්හාවේ මානෙන් දෘෂ්ටියෙන් වෙන් වෙලා සර්වඥ භාවයේ තත භාවයේ ප්‍රකාශ කරනවා. ඒක නිසා යම් ආකාරයකට යම් කෙනෙක් නාම රූප පරිච්ඡේද ඥානෙ ඉක්මවලා මේ පස්සේ පරිග්‍රහ ඥානයේදී තණ්හාමාන දිට්ඨි මූලික කඩා දැමීම සිදු කෙරුවොත් පසු කාලීන අතුවා පිළිඅරගෙන තිනවා ඒ පුද්ගලයා චුල්ලසෝතාපන්නයි කියන තරම් වටිනවා. නියත ගතිකෝ සම්බෝධි පරායනෝ ඒ පුද්ගලයා කවදාකවත් ඒ තණ්හාමාන දිට්ඨි කඩා ගන්න නැතුව යන්න පුළුවන් වුණොත් මේ ජීවිතෙන් පස්සේ නම් ආය අපායට යන්නේ වෙන විදිහට කියනවා මේ විදිහේ උද්දමාඝාතනික අසංජීවාදයක් අදහන්න යන්නේ උද්දමාඝාතනික සංජීවාදයක් අදහන්න යන්නේත් නැහැ මොකද ඒව ඉක්මවන්නේ නැතුව නැත්නම් මේව අභියෝග කරන්නේ නැතුව විචිකිච්ඡාව තාම ඝන බහලව තියෙනවනම් මේ පච්චේ පරිග්‍රහ ඥානවත් ලබන්න බෑ. මෙන්න මේ නිසා මේ පච්චේ පරිග්‍රහ ඥානයට ගිහිල්ලත් තාම මූලික සැක එහෙම නැත්නම් ඥානෙ හොඳට සක්‍රීය වැඩ කරද්දී ඥානෙට විරුද්ධව යෝගාවචරයන් අල්ලිනවා. ඥානෙට විරුද්ධව යෝගාවචරය ඇඹරෙනවා. ඥානෙට විරුද්ධව යෝගාවචරය ප්‍රතික්‍රියා කරන එක කොයි පළවෙනි මාර්ග ඥානට වැඩ කරන යෝගාවචරයගේ ඇති. ඒ මොකද ඔහුට පේන්නේ මේ පත්‍ය පරිකා ඥානයේදී නියම දෘෂ්ටියට එනකොට නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියලා කියන්නේ නැති දෙයක්. ඉතින් ඒකට මොකටද දඟලන්නේ? ආත්මේ නැති වෙනවා නම් ආත්ම ස්වභාවය, නিত্য භාවය නැති වෙනවා නම්, සුභ භාවය නැති වෙනවා නම්, සුඛ භාවය නැති වෙනවා නම්, ඉතින් එවැනිදී අත්දැකගෙන එනකොට එනකොට අනිවාර්යයෙන්ම ඒ යෝගාවචර ප්‍රතික්‍රියා කරනවා. එක තැනින් ඉඳගෙන ඉන්න අමාරුයි. මේ මතුවෙන දේවල් එක පාරට නොදෙනී යන දේවල් නොවිය යුත්තක් එතනින් ගියාම මේ අම්මා තාත්තා හොඳ නරක සදාචාරය කියන දේවල් පවා භාවනාවට ලක් වෙච්චාම ඒ අතර කිසි වෙනසක් නැති බව තේරෙනවා සෑම දෙයක්ම ධර්ම කොටස පමණයි අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරෙනවා කියනකොට විශාල ප්‍රතික්‍රියාවක් ඒ සෑම ප්‍රතික්‍රියාවක්ම පිටුල් ගහට ගියේ මිනිහා කියාපු දේවල් කියනවානේ අන්න ඒ වගේ ලස්සන නිදහසට කාරණා රාජයක් හදලා තියෙනවා. ඒක සමහරට අපේ මුතුන් මිත්‍ර හදලා අපිට උගන්වලා තියෙනවා. අපි මේ වෙලාවට අන්නර කිතුල් ගහට ගේමිනියා වගේ මෙව තමයි පාවිච්චි කරන්නේ. මොනවා හරි අපේ හිතට මෙව ගන්නවලා එහෙම නැත්නම් අපි ආශ්‍රය කරන අයට ඒවා මතු කරලා දීලා අපි භාවනාව තුනී කරන පැත්තකට යනවා. සත්‍යයට මුණ දීම අතින් දුර වෙනවා. අන්නේ ඒ සම්බන්ධයෙන් බලනකොට අපේ ථේරවාද පොත් එතෙක් පහල වෙලා තිබුණ Hindu පොත්වලින් අපි මේ කොච්චර කුරුවල් අදහස් ඔළුවේ දාගෙනද ඉන්නේ ඒකයි මේ භාවනා එක දිගට සතතයෙන් කරන්නේ නැතුව මේ විවිධ මත අනුව අර කබර ගෝයා තල ගෝයා කරන ඛණ්ඩ හදා ගන්න හැටි. ආ මේ පැත්තෙන් බලනකොට එක එක පොත් ඒ න්‍යාය දර්ශන අනුව ඒ අත්ෝ ඉස්තර කරලා තියෙනවා අර